වික්ඛං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ාමිතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු ඉච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු විච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛා පදං සමාදියාමි මුසාවාධා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමීරේ මච්චපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරේ මච්චපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්සු සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 සබ්බ පාසේහි ඒ දිබ්බායේත මාංසා චරත වික්ඛවේ කාරිතං බහුජන් හිතාය බහුජන සුඛාය ලෝකාන් කම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට වදාළ ධර්මපදයක් තමයි මිත්තෝහං වික්ඛවේ සබ්බ පාසේ මේ දිබ්බා ඒක මාංසා කුම්මීහි වික්ඛවේ මුත්තා සබ්බ පාසේ මේ දිබ්බා ඒක මාංසා මහණනි මම දිව්‍යමය වූ මනුෂ්‍යමය වූ සියලු පාපයන්ගෙන් මිදුණා. මින් අදහස් කළේ කිම්? පින්වතුනි දිව්‍යමය වේවා මිනිස්කෝ වේවා ප්‍රතිං කියතොත් භවයෙන් සංසාරේ දඳීම් වලින් යුක්තයි පාස කියලා කිව්වේ කෙලෙස්කයි එනම් දන්වලයි මහණෙනි නුඹලාද දිව්‍යම වූද මනුෂ්‍ය වූද පාසයන් නිදුනා චරක වික්ඛවේ චාරිකම් දුගන්හිකා බහුජන සුඛාය යෝකාන් සංස්කාර. අත්තායි කාය සුඛාය දේවනස්සා. මහණෙනි, බොහෝදිනාට පිටින්ස. සතපින්ස. ලෝකානුකම්පාව පිණිස. දෙවි මිනිසුන් සඳහා අර්ථය පිණිස හිත පිණිස. සත පිණිස ගම් යම් ගම් පැතිරේ. පින්වත්නි මෙතන දේව යනුවෙන් අදහස් කරන්නේ අදෘශ්‍යමාන දෙවියෙක්ද නැහැ. දෙවියෝ විවිධවන්ට පුළුවන්. දෙවියන් කියනකොට වචනේ විවිධ අර්ථවල වැටෙනවා. හොඳ බෞද්ධයන් විතර අසාකල් කුරුදුයි. දේව වස්සතු කාලේන මේ ආදී ගාථා ලස්සට දේව කියන රචනය විවහාර වෙනවා. කොටින් කියතොත් සතර මහා භූතයන් දේවත්වයෙන් සැලකෙනවා. දෙවියෝ කියනකොට උත්පත්ති දේව සම්මුති දේව, විසුද්ධි දේව, දේවාති දේව යනුවෙන් දේව වචනේ විග්‍රහ කරන්න පුළුවන්. පින්වතුනි, එදා ගෞතම මස්කල පින්වතුන් දේව නාමයෙන් සැලසිත බව හොඳට පැහැදිලි වෙනවා. අද දක්ුණත් ගෞතම මස්කරණ පින්වතා දේවත්වයේලා සැලකීම වරදක් නෙවෙයි. දේව මනුෂ්‍යානම් අත්තාය හිතාය සිතාය කල්පනා කර බලන්න දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස හිතසුව පිණිස යම් යම් යම් පැසේ මා ඒකේ උදේ අගමි මානෙන් එක මගකින් දෙනමක් නෙවෙයි දේශේත වික්‍රේ ධම්ම ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසාන කල්යාණං සත්‍යං සබ්බංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යම් තපස්සේත මහණෙනි මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අර්ථ සහිත වූ ගන්‍යන සහිත වූ සියලු ආකාරයෙන් සම්පූර්ණ වූ පිරිසිදු ධර්මයේ දේශනා කරයි පරිසුද්ධං බ්‍රහ්මචර්යම් තපස්සේත පිරිසිදු බ්‍රහ්මචර්යාව ගැන ප්‍රකාශ කරයි ඊළඟට තුනක් දේශනා කරයි පින්තුනි මේ සමාජයේ කවදා කෙලස්වර අද පින්තුනි සිතින්ට පුළුවන් ඒ වගේම කෙලස්වර වැඩි බවිය සිතින්ට පුළුවන් ශාන්ති සත්තා අප්‍රජක්ත දාතා මහණෙනි මද වූ කෙලස් ඇති සත්‍යය ඇත්තා ඕනක ධර්මයෙන් අවබෝධ වන්නට නම් ධර්මයේ දේශනා කළ යුතුයි. මේ දේමා උපමාවක් වශයෙන් සඳහන් කරන්ති කැමති මේ පින්තුන් දන්නවා නෙළුම් මල. නෙළුම් මල පිසින්ත සරත් රාත්‍රියේ පිසින්නේ. ඒ වගේම නෙළුම් මල දිය යටදී පිසින්නේ. හොඳට මෝරපු නෙළුම් මල හිරුවේදී රැඳෙන විට තමයි නෙළුම් මල පිසින්නේ. අන්න ඒ වාගේ ධර්මාලෝකේ නොලැබුණොත් සිතේ කිම් හොරා තිබුණා ධර්ම ශ්‍රවණයෙන් පෙරව ධර්ම දේශක දේශනෙන් පෙරව නිවන් මාර්ග දෙලිතර ගන්න පුළුවන් තමයි. අන්න ඒසයි වදාදේ. අස්වන්තා ධම්මස්ස පරිහාරය. භවිෂ්‍යං ධම්මස්ස අඤ්ඤාතා. ධර්මේ නොඅසා සිටිය ධර්මයෙන් පිරිනම බව. ඒ වගේම ධර්මයෙන් පිරිනම විට දෙලොවම පිරිනම බව දේශනා කොට වදාළේ. ධර්මයේ අසා අවබෝධය ලබා ගන්න කවදක් මේ භෝකේ සිටින බව සඳහන් කළ යුතුයි. ඒ නිසා මහණනි ධර්මයේ දේශනා කළ යුතුයි. මේ මහන්සේගේ ප්‍රථම ධර්ම දූත පිරිස දේවා වදාළ ප්‍රථම අරවාදය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය එනම් ධර්ම ප්‍රචාරයේ ධර්මයේ දේශනා කිරීම පරමාර්ථය පරලෝක සඳහා නොයි පරලෝක සඳහා නොයි මෙලොව ජීවිතේ වාසනාවක් කර ගැනීම සඳහායි පරලෝක සඳහා පෙනෙන දෙව්ලොවක් සඳහා නොපෙනෙන දෙව්ලොවක් සඳහා ඒ වගේම පාරතෙන්නේ බුද්ධාගම නොයි ප්‍රධාන තැන මෙලොව යහපත පිණිසයි එය ජීවිතය පිළිබඳව ධර්මාව බෝධිය ලබා ගැනීම හැම දෙයක් සඳහා යහපත පිණිසයි හේතුවයි. අධ්‍යාත්මික වේදන, බාහිර වේදන, ආර්ථික වේදන, සමාජික වේදන. බුද්ධ ධර්මානුකූලව ගත යුතු සියලුක් කියන්නේ. යායිත නිකක් කියන්නේ. බුද්ධ ධර්මයෙන් පරිබාහිරව ඒ ගමන ගියොත් අනිතරිසයි. කොහොම හරි ජීවත් වීමට නම් බුද්ධ ධර්මයෙන් ඉඩක් ඇත්තේ නෑ. ඒ සඳහා පවිත්‍ර සිතක් ධර්මිෂ්ඨ සිතක් ඇති කරගත යුතුයි. මේකයි බුද්ධ ධර්මය. මේ නිසා පින්නතුන් තම තමන්ගේ ජීවිතය හොඳ බවට හැදගැස්වීමට අදිස්ථාන කරගන්න අතර වඩ වඩා ධනෙසිය යුතුයි. වඩ වඩා ධර්ම සාකච්ඡා කරගන්න යුතුයි. වඩ වඩා ඒ පිළිබඳ ඉන්නේ යුතුයි. සමහර විට බණ දහම් කියන ලඝුකල ලඝුකට සැලකන පින්වත්තුන් ලෙස පින්වත්තුනි බුද්ධ ශ්‍රාවකෝ අපේ ඉතිකම් නම් බණකී වර්තමාන සමාජ තත්ත්වයේ හැටියට කාටද බණකී තත්ත්වයක් නොකියා සිටියේ සිදුවන්නේ කුමක්දයි මුතක් කල්පනා කර බැගින් බණ කීමේදී තමන්ද හැදී අනුන්ද හදන්නේ බණ කීම අවශ්‍යයි සන්තෝෂෝ භගවා සංකාය ධම්මං දේශිති. Taman දැන් දැමි අනුන් දමනය කිරීම වනති උත්තරයන් සාන්තිනායක බුදුරජාණන් වහන්සේ. එදයි තරහට බණ කියා ධර්මයෙන් හැදීම එපමණම පහසු වැඩක් නෙවෙයි. දුස්සීලෝ විභෞද්ධං සමාජයේ දුසරත් දලුවොත් වැඩි පිරිස දුස්සීල නානා චෛත්‍ය නානා ගතිදී නානා කරති. නානා සිතෙහි ඇති සමාජයේ ධර්ම දේශනා කරද්දී සිත් බල බලා බන්තිමේ ශක්තිය දේශකයා වේදයි ටිකක් සුදාගලන්නේ මේ සත්‍ය ඇතිකම උතුමානම් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පමණක් සීමිත වූ ඥාන සත් අසාධාරණ ඥාන එන් එකක් තමයි බණ කියනකොට යොදන නුවණ ඒ තම ආශ්‍රය අංශයක් නාමයි. ඒ නුවණ යෙදූ කල බණ අසන පිරිසගේ සිත් බුදුරජාණන් වහන්සේට පිළිගන්න. ඒ වගේම චරිත බල බල ධම් දේශනා කරන බණ අසන්න උන්ට සිතෙනවා මේ බණ කියන්නේ මතමයි. මේ බණ කියන්නේ මතමයි. ආශ්‍රයෙන් ධර්මාව බෝධිය තියෙනවා. මේ කාරණේ බලය සුළුංකාර කන බුදු පියාණන් වහන්සේ තමයි. අපි බණ කියනකොට සමාජ තත්ත්වය ගැන මොහොතක් හිතා. ඒ අනුව කර්ම සඳහන් කිරීමයි අපේ සිරිත වන්නේ. අනුන්ට බණ කියන්නේ පිළිපන් බුදුරජාණන් වහන්සේ අනුන් දැනුම් වලට ලක්වනවා. උන්වහන්සේගේ වරදක් නිසා මිලින් සුදාන් කළ පරිදි සීලෝ බහුජනෝ සමාජ වැඩි පිරිසුදු සීලයි. ඕම් බුදුරජාණන් වහන්සේටත් නිදන් කළා. ඒත් එයින් උන්වහන්සේ විඳක්ම අධෛර්යයෙන් පසුමතුමින් අහංනාගෝ සංඝාහන චාපාතෝ කපිතං අපි වාක්‍යං පිටි ඉස්සං දුස්සීලෝ හිද්දං සංග්‍රාම භූමියට හෙවත් යුද පිටියේ කොපිටුන ඇත්ත හැමතැනම වදින ඊසි ඉවසා ඉදිරියට යන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේද එනම් දනම් කන්සත්ලි කරද නැද්දේ ඉදිරියටම ගියා බුදුරජාණන් වහන්සේට ගන්නේ සමාජේ දාසිකාක්මෙන් අදත් මුසිටුනා නෙයි සීත සාධකයි ඉන්න තුනි කරහත වැඩ කිරීම එතරම් අසීල් අමාරු දෙයක් බව ලෝකේ කවදා සිද්ධ වෙලින් පැහැදිලිව තේරෙනවා ඒ අධෛර්ය නොවේ ඉදිරියට යතව අන්න ඒ තමයි වීරකම් මා නිවස්ත අදිස්තන නනාවතුව ඉදිරියට යාම මේ තමයි බුද්ධ වචන තමන් වහන්සේ සමග 61 නමක් වූ මෙම ධර්ම දූත පිරිස ගම්යම් ගම් සරිසරමි පරහත හිතාන් කම්පාවෙන් ධර්ම දේශනා කිරීම මාගත පිළිපන් ධර්ම දේශනා කියන්නේ එදා එම ධර්ම දූත පිරිස කවරෙකුටයි හඳුන්වා දුන්නොත් අද ධර්ම දේශනාවට ගැලපෙනවා කියලා මා සිතනවා. මතක ඇති මේ හොඳ පිරිසට බුදුරජාණන් වහන්සේ එදා බුදු වීමෙන් පසු පස්වග මහණන්සේ ආගෙන ධම්සප්ති දෙසීමට බරණැසි සිපතනට වැඩම කළා. බරණැසි සිපතනේදී ප්‍රථම බුද්ධ ශ්‍රාවක පිරිසට නම් පොණ්ඩඤ්ඤ භද්දි වාස්ත මහානාම අශ්‍රදී යන් මේ තවුසන් පස් දිනාට ධම්සත් දේශනා කළා බුදුරජාණන් වහන්සේ ධර්ම ධර්මාවබෝධය කරවීමට ඒ පොණ්ඩඤ්ඤ භද්දිය වාස්ත මහානාම අශ්‍රදී මේ පස් දිනාට දකින්න ධර්ම දේශනාවෙන් අවසානයේදී අර පිරිසේ සිටි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පමණි. සෝවාන් ආත්ම දෘෂ්ටියේ බලවත් කම නිසා ඒදී උන්වහන්සේලා රහත් වුණේ. රහත් බව ලැබුණේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ දේශනා කිරීමෙන් පසුයි. එදා බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලා අමතලා රූපාදී පංචස්කන්ධයේ ඇති අසාරත්වය වදන් ඒකේ ආත්මී මමේ මාගේයි ගැනීමට සිටින දෙයක් නෙවෙයි ආබාධ පිණිස දුක් පිණිස පරිදි මේ බණ විගත විස්තර කරලා දේශනා කළා එසේ දෙසීමෙන් පසු බුදුරජාණන් වහන්සේ අහන පස්වග මහණන් වහන්සේගෙන් මහණනි යුස්මතන් මොකද සිතන්නේ රූපේ නිත්‍යද මේකේ අනිත්‍යද ස්වාමීන් රූපය හොඳයි මහණෙනි යම අනිත්‍ය නම් ඒ දුකද මේසේ නම් සත්‍යද මහණෙනි අනිත්‍ය වූ ස්වාමීන් අනිත්‍ය වූ සියල්ල දුකයි එසේනම් මහණෙනි අනිත්‍ය වූ දුක්ති වෙනස් වන සුළුයි හැම දෙයක් මමයි මාගේයි ආත්ම වශයෙන් දුෂ්ට වශයෙන් ගත හැකි නොවන්නේ නේද එසේ ස්වාමීන් රූප වේදනා සංඥා සංඛාර විඥාන යන්නේ ස්කන්ධ පසෙ පංචස්කන්ධයෙන් ආත්ම වශයෙන් දෘෂ්ටි වශයෙන් ගතයුතු දෙයක් නොවන බව බුදු පියාණන් වහන්සේ මා මෙහිදී සඳහන් කළේ පරිදි මේ මොහොතේ ඔය පින්නතුන් බණ අසනවා බණ අසද්දී මිනිත්තු ගණනක් ගත වී ගියනවා මා දන්නවා ඊටාම් හොඳින් ශ්‍රද්ධාවෙන් බණ අසන කෙනෙක්. මනසේ අන්තවාදී වමත් මනසීමත ආදී එබා. මුලින්ත මේ වෙන කුරු. විමසිල්ලෙන් බැලුවොත් වාදීව තිරස නෙමෙයි ගන්න මනසයන්ත වාදී මම නෙමෙයි ගන්න මම කියනකොට මාකී අකුර කී මා නෙමෙයි අනිත් මෝ කියන අකුර කියන්නේ ශන භංගුරයි මේ මේසේ කරක් අත්ති කරගන්න දෙවන වරක් විතරයි. ඇඟිල්ලක් වෙනස් වෙනවා, මිනිසෙක් වෙනස් වෙනවා. වෙනස් වීම විකාර වීම යමක් තුළනම් යමෙක් තුළනම් ඒවාට නමක් ලැබෙනවා සංස්කාර. සංස්කාර ධර්මයන් ගැන සිතනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන යනමේ පංචස්කන්ධයේ ආත්ම වශයෙන් දෘෂ්ටි වශයෙන් ගතිය දෙයක් නෙවෙයි මම නෙවෙයි මෙසේ නුවණින් සලකා බලමු ආර්ය ශ්‍රාවක කෙනි රූපාදී පංචස්කන්ධයේ කෙරෙහි අරතින් ඒ කලකිරීම හේතුකටගෙන ඇලීම් වලින් බැඳීම් වලින් නිදෙයි සංසාර දුක නිති මේ ධර්ම දේශනා රැසීමෙන් කොණ්ඩඤ්ඤ භද්දිය වත්මනානාම අස්සදීයන් පස්දනා වහන්සේ මාර්ග ධර්ම චර්යාවේ සම්පූර්ණ කිරීම උතුම් වූ හත්භාවයේ සිටිනවා. කින්නතුනි මේ තමා ලෝකේ ප්‍රථම භාතන් වහන්සේලා පස්න බුදුරජාණන් වහන්සේ සමග හමුවා. මේ කාලයේදී බරණස් නුවර මහා සිටුවරේ ඔහු බරණස් සිටුවරයා වශයෙන් ප්‍රසිද්ධයි. බරණස් සිතානු වශයෙන් ප්‍රසිද්ධ වුත් එකම පුතේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී සමකාලීනයේ වශයෙන් නොයි බරණස් පිටානි ජීවත් වෙනවා. වයසනත් සමානයි. සමහර විට දිවි සංකෘදායක අනුව සපසේ මේ ජීවත් වෙච්ච බව පැහැදිලි වෙනවා. බරණස් පිටානි නමින් බුදුරජාණන් වහන්සේ හා සමකාලීනයේ වාසය කරනවා. උන්ගේ කුසු තමයි යස කුල පුත්‍ර කියලා සිටින්නේ. ඒ යස කුල පුත්‍රයා බොහොම සුකුමාරයි. ඒ තුනක ප්‍රාසාද තුනයි වාසය කළේ. මතක ඇති සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට කන්න සුරන්න සුබ කියලා ප්‍රාසාද තුනක් තිබුණා. යස කුල පුත්‍රයාට ඒ තුනක ප්‍රාසාද තුනක් තියෙනවා. මේ තුනක සාහිත්‍ය ප්‍රාසාද තුනේ කාශ්‍යපේ දීනත් දුකේ කියන්නේ මොනවද ඒ නොදන්න තරම සැපෙන් නිම් අනෝනමන දිනා මේ යස නාටිකාංගනාවන් සමග ප්‍රීතියෙන් සිට නිින්දට වැටෙනවා මාතක ස්ථේන ඒ මේ අත වැටී නිදි එක වේලාවකට පසු යසකුල පුත්‍රයා නිින්දෙන් අවදි වී බලන විට ඒ මේ අත වැටී නිදාසිතී නාටක ස්ත්‍රීන්ගේ විප්‍රකාරයේ දැකලා හැලපිලා. අලපිරීම කොපමණ බලවත්ද? ගිහිගේ අත්හැරීමට තරම් සිත අලපිරීම පැත්තට යනවා. පැවිදි බව සෙවීම ගිහිගේ අත්හැරීමට කල්පනා කළා. උදා යසි කොපමණ සැපවින්ද? එරුතු තුනක ප්‍රාසාද තුනක අර දර්ශනේ එනම් නාටිකාංගනාවන්ගේ විප්‍රකාරයේ නිසා ඉසකෙල් කෙස් අවුල් කරගෙන සමහර විට ඇඳේ වස්ත්‍ර හේමේ අතර සිදුවගෙන සමහර විට තුන්තර රාගෙන් නිදාසිතන මේ දර්ශනයෙන් යසකුල චිත්‍රය ඇතිවෙනවා. අලතිරේ මිනිස්සා කවිති බව අගේ ප්‍රතිසංකේ. අත්වාසේ මුතින්නේ. මොවනින් බැලුවොත් මෙවැනි හැඟීම් ඇතිවීම කිසිමයක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ දවසක් වර්තමානයක් පිට පිටක් දැලියෝ සමාජයේ ඇතිවෙන සිද්ධීන් කලකිරීමට හේතු වෙන බව කියන්න ඕනේ. සම්බාධෝයම් දරාවාසෝ. නිදේ සම්බාධසිත. සවිදි භාවයේ නොවේ අබ්බෝකාසෝ සම්බද්ද. සවිදි භාව නිරවුල් ආකාශයෙන්. දැන් යසකුල පුත්‍රයා කුමාර පිටේ තමන්ගේ පාදාන් සංහිරි වැඩි සංගල. සංහිරි වැඩි සංගල. එනම් පය දාන වහන් සංගල. ඒ සංහිරි වැඩි සංගල පයලාගෙන උදුනහලින් පහළ කොට. කිසිවෙකුටවත් නොදන්නා බරණස ඉතිපතනාරාමෙන් කරායි ගංගක්. මේ හිමිදිරු එදා බරණැසි සිපතෙහිදී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ කාමාදීනම් නික්ඛමාන් සංසාරය ධර්ම දේශනා කළා යසකුල පුත්‍රයා පන්සලතාවෙන් කලකිරීමක් සිටේ ඇතයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවෙහි පිළිවෙලක් ඇති ක්‍රමයක් අනුගමනය කරමින් දහම් විශ්වාස බුද්ධ ධර්මයේ දේශනා කරද්දී පිළිවෙලක් අනුගමනය කරමි පළමුව දාන කප්පේ සීල කතා, සබ්ද කතා විලස් වෙනවා. දාන කතා දන් දීම නිසා, සීල කතා සීල රැකීම නිසා, සබ්ද කතා දෝනිස්සක. මේ ආදී වශයෙන් කලමිය කර්ම දේශනා කළා. ඊළඟට සීල රැකීම ලැබගත් දේශනා කළා. ඒ ලැබෙන දෙව් මිනිස් සැප ගැන විස්තර දේශනා කරනවා. ඒවා විස්තර කරන ගමන් කාමාදීනව කාමාදීනව කියන්නේ ආදීනව කියන්නේ දුස් කාමයන්ගේ දුස් ඉන්ද්‍රයන් පිනවීමෙන් ලබන දුස් මේවා පැහැදිලි කරනවා මේවා පැහැදිලි කරමින් නික්ඛන් ආනිසංස දේශනා කරනවා නික්ඛන් කියන්නේ නයිස්තන් දිහිගෙන් නික්මීම භවෙන් නික්මීම කෙලසුන්ගෙන් නික්මීම මා හිතනවා මේ නිහිත හොඳට බණහන පිළිමතුන්ට එක්තරා විදිහක නයිස්තන්යක් තියෙනවා බාහිර දෙයින් සිත ඈත් කරගෙන ධර්මයට සිත යොමු කරනකොට කෙලෙස් බර සංසිඳීම නිසා උත්තරා නෛෂ්ඨම්‍යය මෙත්තානි සංසත් බුදුරජාණන් වහන්සේ දේශනා කිරීම තමයි සිතන්නේ මේ තමයි කතා කියන්නේ මෙසේ බණ කීමෙන් පස්සේ නුවණ දියුණුවටපත් වේ චතුරාර්ය සත්‍යයෙන් ගැඹුරු ධම්මවල තිබෙන කරුණා නොවන දියුණුවට පත් වුණාට පස්සේ තමයි චතුස්සත්‍ය අවබෝධයේ පිණිස ගැඹුරු දේශනා කරන්නේ. ගැඹුරුම කිව්වේ අපරාධ සත්‍යය. එක්ක සමග නිරෝධ නැති. දුක දුක හේතු තමයි. දුක නැති කිරීම වූ නිවන. ඒ ලැබීමේ පාර. මේ තමයි අපරාධ සත්‍යය. මේක නමක් දෙනවා සාමප්පංශික ධර්ම දේශනය. දුක දුකට හේතු සංහාරය. දුක නැති කිරීමේ නිවන නිවන් ලැබීමේ පිළිවෙතලන් ආර්ය අෂ්ටාංගිකයි. මේ තමයි සානුක්ඛංසික ධර්ම දේශනය. එදා මේ දේශනාව බරණැසි පිටසතනේදී බුදුරජාණන් වහන්සේ යසතුල කුල පුත්‍රයාට වදා යසතුල පුත්‍රයා ධර්ම ශ්‍රවණය කළේ සත්‍ය අවබෝධයෙන් ඔහු උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. යස කුල පුත්‍රයාගේ මව තමයි සුජානී කියන සිටුදේවිය. සුජානී රූපස්ථානය. සිටුදේවිය. මේ සිටුදේවිය පසුදා උදෑසන පුතා ප්‍රාසාදයේ නැති ටිකක් කලබලයි. ඇය විමසුලක් සෙල්ව බැලුවා. උතුමාලිගෙන් ඈතට දෙහින් බව පිළිගන්නවා. වහාම සිය සංඥාන්විත විදිය. එනම් බරණ සිතානන්ත දැන්නවා. යස කුල පුත්‍රයා මාළිගයේ සිටයි. සිතානෝ කලබල වී ඒ මේ අප පුතා සෙවීම සඳහා භූතයන් යවුවා. සිතුමා පුතා සෙවීම පිණිස එළියට දැක්කා. විපතේදී පින්නතිලි. සපතේදී පන්සලට යාම එදා සිරිතයි. අදත් සමහර විට විපතේදී පන්සල සොයා යන්නේ. ඔබ ශ්‍රද්ධාවත් බෞද්ධයා. සපතේදී මුනුරුවන් පන්සලේ සිටපත් වෙනවා. කොහොම නමුත් සිතාගෙන ගියේ බරණැසේ ඉතිපතනාරාම. එහි යද්දී දුරදීම දැක්කා බුදුරජාණන් වහන්සේ සිතානන්ද විදුහාම්දුර තේරුම් ගත්ත සිතානන්ද යසකුල පුත්‍රයා අවශ්‍ය සහායෙන් තියෙනවා. යසකොළ පුත්‍රයා දැකීමටයි ශ්‍රිකාණු පියතුමා බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න පන්සලට පැමිණි. යසකොළ පුත්‍රයා නොපෙනෙනසේ බුදු පියාණන් වහන්සේ අධිස්ථාන කළා. නමුත් ශ්‍රිකාණු දන්නවා පුතා විහාරයෙන් ඉඳලා. ඒ කොහොමද? පුතාගේ රාම නිරිවැඩි සඳල විහාරයේ දොරටුව ළඟ තිබෙනවා. පුතුගේ සයලන් නිවිවැඩි සමිල නිකාම විහාරයේ දොරටුව ළඟ තියෙන එන්ට යුතුයකමක් පුතු ආනිසානයි නිවිවැඩි සමිල ආවේ මෙහිදී සිහියට ගත යුතු වැදගත් ප්‍රශ්නයක් එදා බලන්න රන් නිවිවැඩි සමිල පයලාගෙන තනින් යසකුල පුත්‍රයා විහාර බිමක සුද්ධ භූමිය ඇතුල්වත්දී ඒ නිවිවැඩි සමිල ගලවා තබලයි විහාරයේ බුදුහාමියෝ දැකීමට ඇතුළු වෙනවා. මේ සාම්ප්‍රදායික සිරිත අද අපේ හිඳ බෞද්ධයන් අනුගමනය කරනවා. විශ්වාසමින් ඒ වගේම පාවහල් සහන් වලින් වින්ද ගෞරව සංප්‍රයුක්තව පන්සල් යාම අදත් සිරිතයි. දුන් වැටි උරමින් සමහර විට පාවහන්තා ගාමි කිස රැස්මක් ඇති අශිෂ්ට විදිහෙන් හැසිරෙන්නේ පන්සලක ඉන්නේ සමහර විට ආගම ධර්මයෙන් පරිබාහිර වූවන් බවයි අකමැත්තෙන් හරි ඉරියුත්තේ ඉන්නතුන්නේ කරුණ විශේෂයෙන් සැලකී එදා බරණස් රජතුමා බරණස් රජතුමා ස්වාමීන් යසකුල පුත්‍රයා දුක් වේදයි සිතාමි බුදුරජාණන් වහන්සේ සිතාමනි අවස්ථාවක වෙලාවකින් ඒ දැකීම කවුද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතක් ප්‍රමාද වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා. එහෙම දේශනා කරලා ධර්ම ශ්‍රවණයෙන් එසාදේ පිටක්කේ සතාරු උතුම් සෝවාන් ඵලයේ පිටක්කේ බුදුරජාණන් වහන්සේ සෙන් සිය සුපුතුමා පිය තුනාට දේශනා කරති. ඒ සිටුණාට දේශනා කරපු බණ බුදු පියාණන් වහන්සේ. යසතුල පුත්‍රයාට ඇහෙන්නට ධර්ම ශ්‍රවණයෙන් ප්‍රසාදයටපත් වූ සිතානි. ඉක්මන සෝවාන් ඵලයටපත් වී බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මේ තම බුද්ධ ශාසනයේදී පෙරුවන් සරණ ගිය පළමුවන උපාසක කෙනා. පෙරුවන් සරණ ගිය පළමුවන උපාසක කෙනා. මා මුලින් සදාන් කළා දහම් පාසලේ බෞද්ධ දරුවෝ බණ අසනවා. සිල් සමාදන් වී හොඳ දරුවන් බණ අසනවා. සමහර විට ප්‍රශ්නයකට සුදු දුන්නොත් මේ බුද්ධ ශාස්ත්‍රයේ ප්‍රථම පාසකතුමා කවරෙක්ද කියලා පිළිතුරු සපයන්න පුළුවන්. එදා යසකුල පුත්‍රයාගේ පියා ඒ තමා ප්‍රථම තෙරුවන් සරණ ගිය පාසකතුමා ඊළඟට ඉන්නතුනි මෙහිදී සිදු වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කුමක්ද? බුදුරජාණන් වහන්සේ පියාට දේශනා කරපු බණ අසාගම් සිටිතං එනම් යසකල පුත්‍රයා උතුම් වූ රහත් භාවයට පත් වෙනවා. පියාට දුසු බණින් පියා සෝවාන් වෙද්දී උපාසකක් බව ලබනවා. මේකයි වැදගත් ප්‍රශ්නය. මුලදී යස සෝවාන් වී සිටියා දැනුයි රහත් බව ලබා ඒ දෙවන ධර්ම දේශනා කිරීමෙන් පසු දැන් ඉතින් යසකුල පුත්‍රයා රහතන් වහන්සේ රහත් කියන්නේ අරහා කියන්නේ කෙලෙස් හරිත නිසා. රහසිගතෝ රක්තාව නොකළ නිසා. ගිහි සත් අත්තර රහත් බව ලබාගත්. රහසිගතෝ රක්තාව නොකරන නිසා එබැවින් ගිහි සත් සතුතුනි හැලෙන්නේ. මේ යස රහතන් වහන්සේ දැන් පියපු දෙදෙනි එකිනෙකා එකිනෙකා හමුණහම සිතාන කුතුතු ලාභේ නිසා තාම ප්‍රීතියටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ආරාධනා කළා සිතානි පියපුතුන් සමග සිත මාළිගයට වැඩම වුණා. ඒකෙන් කියනවා සිතානි මාළිගයට කමින් සොයින් සිටින මවගේ සිත සංහන්දිතේ බුදුරජාණන් වහන්සේ කුස්මී භූතවේ ආරාධනය පිළිගත් බරණක්ෂිකාන් ප්‍රසාදේ පළකට සිය නියෝසිතේ බුදුරජාණන් වහන්සේ යස රහතන් වහන්සේ සමග මේ එන්ට කියලා අපදික් කළා ඒ යස රහතන් වහන්සේට මාන මෙහෙන්ට කියලා කතා කරන්නේ ඒ භික්ෂු භාවයෙන් ඒ ඇමති මනසා ඒ භික්ෂු භාවයෙන් මහාන උපසම්පදාව ලබා ගත්තා. දැන් මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා අත්මයි. පස්වග රහතන් වහන්සේලා යස රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග රහතන් වහන්සේලා අත්මයි. මේන් පස්සේ යස රහතන් වහන්සේගේ මිත්‍රයන් සතර දෙනෙක් යසකොළ පුත්‍රයාගේ පරිද්දාසා උන්වහන්සේ සොයාගෙන ඇවිදින් ඒ පැවිදි බවට පැවිදි බවට පත් වෙනවා. ඒ පස් දෙනා තමයි විමල, සුභාග, උන්නති, ගාම්පති යන්නේ මිත්‍රෝ සතර දෙනා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ඒ සතර දෙනා ඒ වික්ෂුභාවයෙන් පැවිද්ද ලබා උතුම් රහත් භාවයේ පත් වෙනවා. දැන් රහතන් වහන්සේලා එකොළොස් තවත් යස රහතන් වහන්සේගේ මිත්‍රයන් පස් දෙනෙක් බුදුරජාණන් වහන්සේට තනින් මනසා මහණෙනි රහත් බව ලබාගත් මේ සියලු පිරිස එක්වන පිට එක්වන විට පින්වතුනි 61 නමක් බුදුරජාණන් වහන්සේ සම්බ 61 නමක් රහතන් වහන්සේලා වැඩ සිටි මේ රහත් පින්වතුන් ඇතිවෙච්ච දවස තමයි වාක්මාස පුරපසලොස්පත් දවස. ඉදා වාක්මාස පුරපසලොස්පත් දවස වස් පවාරණය කළ ඊමසේ පුරපසලොස්පත් දවස. නම් අදරෙන් දවස බරණැසි ඉතිපතනේදී ඒ රහතන් හැතනම් අන්තා බුදු පියාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. මුක්ඛෝහං වික්ඛේ සම්බපාසී මේ දිබ්බා යුක්ත මානසය උන්නේ වික්‍රේ මුක්තා සබ්බ පාසේ මේ දිබ්බා ඒක මහන්සා මහණනි මම දිව්‍යමය වූ මනුෂ්‍යයෙකු සියලු පාසයන්ගෙන් පාසු පිළ සතර බැනවලයි ඒ බැනවලින් නිදුනේ මහණනි සිටිද ඒ සියලු පාසයන්ගෙන් දෙවත් බැනවලින් නිදුනා මින් අදහස් කළේ ධර්ම දූත සේවයට මේ හතරම සකනමස්සෝ රහතන් වහන්සේ සූසි බව. සරත වික්‍රේ චාරිකං බහුජනිකා බහුජනිකා ලෝකාන සංකාය අස්කාය විකාය සිතා දේවංශා මා ඒකේ දේතුන් මහණෙනි බොහෝ දෙනා සිටිති බොහෝ දෙනා සිටිති දෙවනි සහිත ලෝකයාගේ අර්ථයෙන් සිටිති සතතුන් සිටිති මහණෙනි දෙදෙනෙක් වෙනම එක මඟක් නෙමෙයි. එක එක නම් එක එක මඟින් යයි. ඒ ශේෂ විත්‍රේ ධම්මං ආදි කල්යාණං මජ්ජි කර්මං පරියෝසාන් කල්යාණං සාත්තං සබ්බංගං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පරසේත මහණෙනි මුල යහපත්ති නද යහපත්ති අදේ යහපත්ති අර්ථ සහිත ඥාන සහිත ධර්ම දේශනා කරයි ධර්ම දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ මුල්ම සීලය ගැන මුලක සීලය ගැන දෙවනුව සමාධිය ගැන සඳහන් කරලයි ධර්ම දේශනා කළේ. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසාන කල්යාණං කල්පනා කිරීමට ඉතාම වැදගත් තැනක් මෙතන. ආදි කල්යාණං ඉවත් නොවී ආදි කල්යාණං මජ්ජේ කල්යාණං නැතත් නෙවෙයි. පරියෝසාන් පරිවාරය අවසානයක් නෙවෙයි. ධර්ම දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම සීලය තමයි සඳහන් කළේ. ආදී සීලං දස්සේය. මජ්ජේ මග්ගං විභාවේ. පරියෝසානං නිබ්බාන. ඒසා පිටික සංකති. පළමුව සීලය ගැන දේශනා කරනවා. දෙවනුව සමාධි සමාධිය නම් කුසල චිත්තේ කාර්යකාරය. සිතේ ඇතිවෙන කුසල් සිතිවිලි වල සංකප්පය. ඒ සමාධිය ගැන දේශනා කරන සමාධිය කියන්නේ කුසල චිත්ත කුසල කුසල් සිතේ එකඟතාවය. ඒ කුසල චිත්තේ කාර්යකාරය. කුසල චිත්තේ කාර්යතා සමාධිය. ඒ සමාධි කියන වචනේ විග්‍රහ කරන්නේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන් කල්යාණ මධ්‍යයෙහි යහපත් වෙන්නේ. විදර්ශනා මාර්ගය විදර්ශනා කියන්නේ විශේෂයෙන් දැනීම, දෙදා බැලීම. ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරිසං කල්යාණං. මධ්‍යයේදී විදර්ශනා මාර්ගයේ විදර්ශනාව දෙදා බැලීම දේශනා කරනවා. විදර්ශනා කියන්නේ විශේෂයෙන් බැලීම, දෙදා බැලීම. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරනවා. මේ තමයි මජ්ජේ කල්යාණී කියන්නේ. ඊළඟට අවස්ථාවේදී සෝවාන් ආදී මාර්ගඵල සතර නිවන ඇතුළත් වූ ධර්ම දේශනා කරන මේ තමයි පරියෝසාන් කල්යාණී. අර්ථ සහිතව ගංජන සහිතව පිරිසිදුව දේශනා කරව යනුවෙන් ලබාලි නිසයි. සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිතුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචර්යං පපාස්සේතේ ਸਰව ප්‍රකාරයෙන් සම්පූර්ණ පිරිසිදු භ්‍රමචර්යාව ප්‍රකාශ කරයි. මේ තමන් වහන්සේගේ ධර්ම දූත පිරිසට දෙන ලැබූ අවවාදය ඊළඟට දේශනා කරමි. සම්පිසත්තා අප්‍රජක්ත ජාතික අස්සලන්තා ධම්මස්ස පරිහාය පරිහායන් භවිෂ්‍යන්ති ධම්මස්ස අඤ්ඤාකාරේ මහණෙනි ලෝකෙහි කෙලෙස් අද සත්‍යය විසුණුයි. ඔවුන්ට ධර්මයේ අසන්ත නොලැබුණු ඔවුන් පිළිගන්නේ. එබැවින් ඔවුන්ට ධර්මාවබෝධයේ පිණිස ධර්ම දේශනා කළ යුතුයි. මහණනි මමද ධර්ම දේශනා කිරීම පිණිස සේනානී වංශ යනවා. මෙසේ ශ්‍රාවක පිරිසට අවවාද කොට 69ක් රහතන් වහන්සේ ඒ ඒ මගින් පිට පිටත් කර යවා බුදුරජාණන් වහන්සේ උරු වේලා ජනපදයේ සේනානි වනත වැඩම කළා. ඉන්න තුنين මේ තමා ලෝක ඉතිහාසයේ ප්‍රථම ධර්ම දූත පිරිස. අද වෙන දින සිදු මේ සිද්ධිය අමරණීයයි. ධර්ම මේ ධර්ම ප්‍රචාරයේ සඳහා වඩිද්දී තමයි බද්ද වර්ගීය කුමාරුන් හමුවුනේ. ඒ වගේම අතරමඟදී උන්වහන්සේට කප්පායක උනේ උයනේදී කුසල රත් රැසි රජ කුමරුන් කිස් දිනෙකට ධම් දේශනා කිරීමට සිදු වුණා. මේ විදිහට ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ප්‍රචාරයේ ප්‍රතිඵල ලැබුණා. අපි දන්නා බණාසන සමාධි බණ අසන සමාධි මිනිස්සු බණාසන පින්නකේ එක එක අංශ වලින් පහදින්නේ. ගෝසත් ප්‍රමාණි ගෝසත් ප්‍රමාණි සමාර කෙනෙක් මිහිරි ගෝසාවක ශබ්දෙට පහදලා ඒ අනුව තමන්ගේ මනසෙන් කරනවා. රූපස්තමානෝ රූපස්තසං. සමහර කෙනෙක් රූපේ දැකලා රූපේ නිසා ඒ අනුව ප්‍රසාදේ ඇති කරගෙන තමන්ගේ මනස දියුණු කරගන්නවා. සමහර කෙනෙක් රූපස්තමානෝ රූපස්තසං. සමහර විට සුක්ෂ ප්‍රතිපදාව දැකලා ඒ අංශයෙන් සමහර කෙනෙක් පහදිනවා. ධම්මස්තමානෝ ධම්මස්සසන්නෝ. සමහර කෙනෙක් ධර්මයේ අහලා ධර්මයෙන්ම සිත පහදී ඒන් ප්‍රසාදයටපත් වෙනවා. මේ විදිහෙන් මේ සමාජයේ බණාසන පින්නතන විවිධ අංශ වලින් ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා. ධර්ම ශ්‍රවණය කිරීම නිසා මෙලොව වශයෙන් එකාතකින් Tamange හැදියාව ඇති වෙනාට තව අතකින් ධර්ම ශ්‍රවණයෙන් ඥානෙ නෝන දිනනවා. බණ ඇසීමේ ආනිසංස කීපයක් අපේ ආනිසංස කීපෙන් එකක් තමයි බණ ඇසීම නිසා අසිතේ ප්‍රසාදය තියෙනවා. ඒ වගේම බණ ඇසීමෙන් Tamange බුද්ධිද දිනේ. බණ ඇසීමෙන් මේක පෙර නොයසූ දෙයක් අහන්න ලැබෙනවා. බණ ඇසීමෙන් අසාපු දෙයක් නම් නැවත සිත පිරිසිදු මේ විදිහට බණ ඇසීමේ ආනිසංස බුදු පියාණන් වහන්සේ සඳහන් කළේ. අපි බණ අසන්නේ. බණ ඇසූ පරිේතනම ධර්මයේ අනුසිතන්තේ. ඒ වගේම ධර්මයේ කාම පිළිපදිතේ. ජීවිතේ හොඳමයි හැදගත්තේ. ලෝකේ ජීවත් වන සුළු කාලයේ තුල කොහොම නම් ජීවත් වීම නෝ ජීවිතේ හොඳමයි හැදගැස්වීම අවශ්‍යයි. බුද්ධ ධර්මයේ කානුන් මේ ජීවිතය සංකල්පක තේරුම් ගන්න කියලා කියනවා. පබස්වර නිදම් වික්ඛේ චිත්තං සංකතෝ ආගන්තුගේ උපක්ඛේසේ උපස්තිති ආනි මේ සිත ප්‍රබලයි ආගන්තුක කෙලෙස් ධර්මයි අතිරිසියා ඒ අතිරිසියෝ සිත තිරිසිදු කිරීමට නම් බුද්ධ ධර්ම නැති කෝවිලා උනුතියි ධර්ම නැති තීරින් දැනෙන්නේ ශ්‍රද්ධාන මෙතින් පැක්කිතේ ප්‍රමක්කමින් තමන්ගේ ජීවිතේ හොඳතාව හැද ගැස්වීම වකා හොඳනාලාව ගැස්වීම තම තමන්ගේ හිත සංසිඳන ජීවිත හොඳතාවට හැද ගැස්වීම අදිස්ථාන කරගන්න අත් දීපාවිත්‍රේ විරත අත් ස්මරණ අනන්තයි මානනී තමන් තමන්ට ප්‍රදීපයක් කොට වාසය කරන මානනී වෙන පිටක් පිටක නැහැ මේ නිසා වෙන පිටක් නැතිව තමන් තමන්ගේ තමන් තමන්ට දෙවි වශයෙන් පැවති. නත්ති සරණ බුද්ධෝමී සරණම් වරම් මට ඇති උතුම් සරණ නම් බුදු සරණයි. නත්ති මේ සරණම් ධම්මෝමී සරණම් වරම් මට ඇති උතුම් සරණ නම් ධම්ම සරණයි. නත්ති මේ සරණම් සංඝෝමී සරණම් වරම් මට ඇති උතුම් සරණ නම් සංඝ සරණයි. සෙල්වන් සරණ ගිය බෞද්ධයා තුනුරුවන්ගේ ගුණ සීකරන්නේ තුනුරුවන් පිටින ගන්නේ ගුණධම් වලට සම්බන්ධ වී ගුණධම් දිනු කරගෙන ජීවිතයේ හොඳ බවට හැදගස්සේ ගුණවත් සම්පීම ලැබේ පරලොවක් සම්පීම ලැබේ බෞද්ධයන් වශයෙන් දැඩි අදිස්ථානයෙන් යුක්තව ජීවිතයේ හොඳ බවට හැදගැස්වීමට අදිස්ථාන කරගන්නවා ඔබ හැම දිනම ඉතා අමුතුවෙන් බණ ඇස්වයි කියලා මා සිතනවා. හැම දිනාටම තුනුරුවන්ගේ පිළිප ලැබෙනවා. ධර්මස්වනානි සංසයෙන් අදවසිතයි ප්‍රවේණය. හොඳ කල්පනා හොඳ සිතිවිලි වඩ වඩා ඇතිවෙනවා. තමාගේ ජීවිතයේ යහමඟට යොමු කිරීමට තමන් අධිෂ්ඨාන කිරීම ශක්තිය ලැබෙනවා. ධර්මස්වනානි සංසයෙන් දෙවියන් සත්‍යවල නියමින් සංසිඳුම් ලැබෙනවා. ඉස්කාල්කාචං සංගතං පුඤ්ඤ සංකතං සබ්බේ දේවා නිමුදන්ති සබ්බේ භූතාන් නිමුදන්ති සබ්බේ සත්තා නිමුදන්ති සබ්බ සංපත්ති සිද්ධා එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ පූජ්‍ය කුටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ